ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝකමාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් දිවදාල කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වෙලෙන් අද්දන සූත්‍රයේ ආව කොමිතරකේ පත්‍ත්‍ය සීමාව තෙත් අපි එන්නේ. එතකොට ඒ උපර සම්පත කතාව අපි පැහැදිලි කළා. මේ සත්‍ය සමූහය නැදෙවි. සබර කතා. අනිත් සතුන්ව අනිත් ජීවිත කාර්යයේ තියෙනසාවේ හේතු සත්‍ය ඇතිවෙච්ච කතාව අනිත් සත්‍යෙදි සම්මතේ පිළිගන්නවා මෙයක් එක්ක අපට හරියන්න බැහැ තොරගන්න බැහැ එයා ඉන්නේ දැනදී අපි ඉස්සත් වෙන එකයි තියෙන්නේ කියන එක කතා කරලා මේ තීරණය කරන එකක් නෙවෙයි. හැම සත්‍යකුටම මේ හැලීව අර සත්‍යාවේ පැවතුම් නිසා ඒ විදිහේ හැම කතා කියන ඒකට කියන සම්මතිය. ඒක කවුරු එක විදිහට තීරණය කිරීමේ සම්මතය කියලා කියන්නේ ඕක එක විදිහට තීරණය නොකර බැරි තැනට එනවා ඒක නිසා ඒ සම්පතේ නැති. හොඳයි අපි දැන් මෙතෙක් දුර අර එකම මේ ශක්තියක්වත් යෝගේ වලම සත්‍ය ශක්තියක්වත් නැත්ව තිබිලා. සත්‍ය ශක්තිය හැදිච්ච හැටි අපි ආදස්සක චිත්ත ආදස්සක චිත්ත ස්වરૂප යැයි මත්තම එක්ක අපි ආරම්භය කරා ආදස්සක ජීවිතේ ලෝකීය ආපු උත්සවයේ අර සත්‍ය මේ සූත්‍රත්වය රඳවා ගන්න ක්‍රියාකාරීත්වය ආරම්භ කරගන්න හැටි. තමයි. ඒකයි ඉතින් සත්‍ය නැති සත්‍ය සත්‍ය නැහැ. ඉතින් එක්තරා උත්සවයක් කරදී. ඊ වගේ උත්සවයේ ක්‍රමයෙන් වර්ධනය වෙලා ඒක සුලි බවට වෙලා ඉන්නේ විවිධ ආකාරවල කාම ශක්ති නිෂ්පාදනය වෙච්ච ක්‍රමයක් ගැන කිව්වා තුන් ආකාරයි. මේ කාම ශක්තිය කියලා කියන්නේ මොනවද? අර උෂ්ණත්වයේ පදනම් කරගෙන උපදින විස්පාදනය වෙන කාන්දුක සැදී. ඒ කාන්දන ආස්තිතව සෑම එකක් එක්තර ඇලෙන්න පුළුවන්. පස්සක්කකින් ඇලෙන්න පුළුවන් ශක්තිය අර කාන්දනේ අවස්ථාවේදී ඇලිච්ච වස්තු වලින් එකක් තමයි අපි කියන කියන්නේ ඒ ඔක්කොම අපි මේ කතාවට මේ සම්බන්ධ සූත්‍රෙ දෙන්න. තොර මේ වස්තුව ඊ ආකාරයෙන් හැදිලා ක්‍රමෙන් අර අවස්ථා විශේෂ අවස්ථා විශේෂ ස්වરૂපෙන් වෙන් වෙවි ආපු හැටි දෙන්නේ සාම සිව් මට්ටමේ සත්‍ය ස්වરૂපයක මේ සත්‍ය ස්වરૂපයට හැදෙන ඉතිරිපත් කරමින් ගරි උන්ති සතා සාම පියු සතාගේ අර කියන සම්පත ස්වરૂපයේ තිබුණද කියලා දැන් පුළුවන් ඒක කූවිරය කරද්දියා ඒ කූවි විදාසුන් දෙක බලනකොට ඒකලට මොකක් කියනවා ඒලාගේ රඳාවට යටත් වෙලා ඉන්නේ කියලා ඒ රඳා කරන්නේ අබ්ද ඒ අර ක්‍රමයේ වෙනස් වෙනකොට ඒ අයත් ගඩියම් කරන විකලෝ මොකක් හරි ගන්න. දොඩාන්තියාගේ ඒ වඩා දකිනකොට හරි කුංචි කුංචි කරනවා බයි. ඒ ඉ මත්තම දෙනකොට දැන් සම්මත හරි පංචකාම ශක්තිය අර වස්තුව තුල දැල්ලා එක බාහිර ලෝකෙත් එක්ක ක්‍රියාත්මක වෙන තත්ත්වයක ඉන්න දැන් සත්‍යය කියන අයිතිවාසිකම් අයිතිවාසිකම් ජීවු වීමට උවමන කරන දුරුවෙන් පටස් කරලා ඉවරයි. අන්න දැන් අපිට තේරෙනවා දැන් අපි ඉස්සරහා හැදී ස්වરૂපය පාවිච්චි කරමින් අපි ඉන්නවා මම මේ ලෝකයේ ආදිවාසී. සොඳ විවාහක දුරෝය අන්තර්ජ සූත්‍රයෙන් දෙන්නේ මොකක්ද? එහෙම තීරණයක් කෙනෙකුට ආරම්භර වශයෙන් නැත්නම් පුළුවන් කාල වශයෙන් ඒක අයිතියක් වශයෙන් කතා කරන විදිහට නෑ මෙන්න මේකම සංවිධානයේකින් එළිදැකපු කෞතුක ශක්තිය විතරයි මේක අධ්‍යාවයෙන් කලකල නිවිදාට අයිතිදා එතකොට මේකෙන් දෙන්නේ මොකද්ද අසාර නිශ්චිතේ කපිනාකමක් නැතිකම විතර ආගේ කරන්න බුදු දෙකෙන් නැහැ කියන. ඒකට ඒක ඇතුලේ නිෂ්පාදනය වෙන ශක්ති වලින්ම මේ ක්‍රියා ස්වરૂපයන් විවිධ ආකාරවලට මේ ක්‍රියාත්මක වෙන හැර වෙන කිසිම පුළුවන් කාර්යකමක් මේවා නැහැ කියන එක බුදුහාමුදුරු කියනවා. ඊළඟට අපි ඉතින් කියන දේවල් ඉස්සරහට එන්නේ එතන මේ හත්ක පෙරලිය ඒ වගේම සසහාය කරන්නේ රසායන වලින්ම තමයි මේ සත්‍යය ස්වરૂපී නිස්පාදනය වෙන්නේ. මේ රසායන ක්‍රියේ සත්‍ය අර සත්‍ය කියන වස්තුවේ පැවැත්මට උපකාර වන ආධාරයෙන් පොළේ ඉතරත ධාතු ජීවන රසායන කියන්නේ රසායන පරිවර්තනයේදී ආපු ක්‍රියා මාර්ගයක එක්තරා කෙරුවක් අපි අවසන් කළා මම සම්මත කියන දැන. ඊළඟට දැන් සත්‍යාවේ විකාශය. අර සත්‍යාවේ විවිධ ආකාරවලට විකාශය. විකාශය කියුවම මේ මේ ආකාරයෙන් සත්‍ය දෙවිගිය ආකාරය. ඒ එක ඔක්කොම සම්පූර්ණ වශයෙන් බෙදී ගියානේ. ඒ සත්‍ය අතරේ එක සත්‍යකුගේ යම් කිසි වෙනස් ස්වરૂපයක් හටගත්තම ඒ සත්‍ය ඕක සුද්ධිකවන්නේ ඔහුතනගේ ඒ ඔහුගේ අයිතිවාසිකම ක්‍රියාත්මක කරමින් වෙන හැරයක් ආපු හැකි කතාවයි. දැන් අපි පෞද්ගලික දවසට මේ පක්ෂේ දෙන එන විදිහට නැහැ. එතකොට දැන් මේ සතා පෙර දෙකක් එක්ක උපදින මේ නාමය ඒ ස්වરૂපය. නමුත් එක්තරා හේතුවක් කාගෙන එන දෙකක් තුනක්. දැන් ඒ ලාභ ඔය පෙර දෙකේ ඇති නාමයට අර සත්තරි සාගරයේ පුරාතම පියා මාර්ගයට වැටිලා ඒ සතාගෙන් උපත් තව කෙද දෙහිඳනාවේ ඒකවල දැන් මෙයා මෙලොව සම්පතාවක් මෙන්න මේ ආකාරයෙන් අර විද්‍යාල මතකයේ තේරුවාර සතර භාවය කියන එකෙන් දැන් අපි මේ සතර කියන මට්ටමට කතා කරලා ඊළඟට යනකොට විද්‍යාල සත්‍යයක් ගැන කතා කළා ඊළඟට අනුමෝදි. ඊළඟට අනුමෝදලා ඊළඟට සාර්වජනික සතේ ගොම්බෙල්ල ආදී වශයෙන් කාලාන්තරයක් දැනගන්න. එක එක ආකාරවල එක එක ස්වરૂප එක එක තැන්වලින් දෙකී විදිහට සත්‍ය ස්වરૂප වල වෙනස්කම් ඇතිලා කොච්චර කාලයක් ගත වුණා කිව්වොත් මිනිසා ගාවට එනකම් ඔය විවිධත්වයේ ලෝකෙ සකස් වෙලා සම්පීර්ණී ඒ අත්යන්ගේ අන්තිම විකාශනයේ අන්තිම කෙලවර තමයි මේ මිනිසා කිව්වේ ස්වාභාවික විරායාස සිද්ධියේ විකාශනයේ අවසානයට මිනිසා. ඒකට මේ මිනිසා තුළ මේ මිනිස් ස්වરૂපයේ ඒ ජීවි ජීවි ශක්තිය තුළ අර පහු කරපු යම් ධර්ම ආත්ම ස්වરૂප තිබුණනම් ඒ ආත්ම ස්වરૂපයන්ගේ සියලු සංයෝග මේ විස්හාප්තිය තුළ මේ ජීවිතය තුළ තිබෙනවා. තෝ ඔය ජීවිතය කියලා ආත්මේ කතා කරේ මොකද අපි දැන් විවාහයට වැදලා තියෙන නිසා. නමුත් ඒක මානව හැඩයක් එක්ක තමයි ඉන්සාගේ මූලික හැඩය මේ සාමාන්‍ය හැඩ හැඩ කාරණාත්මක වෙන්නේ ඉස්සෙල්ලා වාහන හැඩයක්. මේ ඉස්සරහයි කියනවා මොකද ඒක කොටසක් දැන් ලෝකෙ ඉන්නේ. බෙදලා ඇවිල්ලා මිනිස් ස්වરૂපයක් ගත්ත කොටසක් ලෝකෙ මිනිස්සුක තමයි වාමනන ස්ථානයේ ඉන්නෝ ඊළඟට එහා හිට එකේ දෙකේ අනුබෝධ ස්ථානයේ ඉන්නෝ මේ පරම්පරාවේ ස්ථානයේ ඉන්නෝ ඒ එකක්වත් අයින් වෙනවා. ඒක දැඩි විශේෂ සබත් වෙලා දියුනෙලා ආපු විශේෂ දෑ යොදි විශේෂ කොටස් වලින් අර විවිධ ආකාරයේ ලෝක විභාවන කොච්චර කාලයක්ද කෝටි කෝටි ගණන කාලය ඔය සත්‍ය ඉඳලා. දෙවනි ඉඳලා එන ඔය ක්‍රමයෙන් ඇවිත් ඇවිත් ඇවිත් ඇවිත් අන්න භක්ම මණ්ඩලයේ කියලා එක්තරා අවස්ථාවක් ගැන විදුනාමුදුරු සිහියට දෙනවා. සොරන් මේ සිහියට දෙන භක්ම මණ්ඩලයේ කලින් මොකින්දේ කතා මෙච්චර දුර විකාශනය වෙන්නේ ආවිතිවොත් සත්‍යම් දසත් යන්තරම අර උෂ්ණත්වයේ තේජස වැඩි කිරීම සඳහා කල යුතු යන්තරම් වැඩි වෙන ක්‍රියා తీරවන ඒ ඔක්කොම තමයි අපි මේ සත්‍යම් දසත් කල් ආදී වශයෙන් කියන්නේ ඒකේ මේ ශක්තිය තමයි ඒ ක්ලේශයන්ගේ බලපෑමේ බලපෑම තමයි ක්‍රමයෙන් සතා විකාශනයේ එන්න දුන්නේ ඒ ජීවය තුළ වැඩි දෙනා උස්නත්තේ ජීවිතය ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ජීවිතයේ අලල් භාවය ක්‍රියාවේදී විවිධ ස්වરૂප ගැනීම හේතුනේ මොකද්ද අර වැඩි තේජස තේජස් වැඩි තේජස වැඩි උනේ මොකද තේජස වැඩි උනේ අර ඔහුගේ යම් ක්‍රියාකාරී වෑදීන් ඇතිවෙනා වූ යම් වීර්ය බැඳී ඇති අග්‍රහණී මාගේ අර කාන්තර වැඩි වී ගන්නා වේගයෙන්ද එන්නෙන්ද සත්‍යීම වැඩි වෙවි වැඩි වෙවි අර ක්‍රියාශක්තිය වැඩි වෙනවා මම ඒලා පිළිකරින් දවසට වගේ කිව්වා හැම උත්සවයකදී අදහසක් තියෙනවා ඒතකොට මේ උස්නාන්තක වැඩෙන්න ලැබි යකින වෙච්චි ඉඳ වැඩි කියලා අදහස් කරගෙන ඉන්නේ. දුන්දන් ලෝකයේ අදහස් වැඩි කතා කරන කියලා කියනවා. ඒ නානාකාර සාමාන්‍ය විදිහා දැනෙන්නේ. ඊළඟට කරවානුනා පොරසේ ගත්තා. මේක පිළිබඳ අදහස් නැහැ. ඉන්නේ නෑ යන්නේ අදහස් අඩුයි. ඒ අදහස් අදුනේ ප්‍රමාණකවුනේ ඒ උස් සම්පේ ඒ බලපෑම කිර්තිය යමි. තොර දැන් විනිසා තුළ ඉමක් කොනක් නැති අදහස් තියෙන්නේ ඉතින් මොකද්ද අර ඔක්කොම එකම කියලා අර මින් ආපේ කොට මේ ක්‍රියාව මේ ක්‍රියාව වේදේ උඩ තොර දැන් සම්දාන්න අපිට කියනවා මේ සකස් වෙන ධර්මයන්ගේ බලපෑම උඩ මේ ක්‍රියාවලියගේ උද මේ සතා මේ මත්තම දැල්ල තියෙන බව. උද දැන් යම් කිසි අවස්ථාවක මේ බ්‍රහ්ම මණ්ඩලයේ කියන්නේ යම් කිසි අවස්ථාවක මිනිසාගේ ජීවන ක්‍රියා මාර්ගය යම් කිසි සුදුසු තාක්ෂණික මග අර දුක් වලින් නිරුණා වේදනා යම් කිසි ප්‍රතිපත්ති කරක ක්‍රියා මාර්ගයක වැඩෙන අවස්ථාවක් මේ බ්‍රහ්ම මණ්ඩලයේ කියන පැණි බුදුහාමුදුරුවෝ ඔය සත්‍ය පරිණාමය කඩන්නේ. ඒකට සත්‍ය පරිණාමය කියන්නේ චිත්ත පරිණාමය දුවායි. ඒක චිත්ත පරිණාමයේ තරතර කඩනවා. බුදුහාමුදුරුවෝ කඩලා හොඳනවා. මෙන්න මෙතනින් වෙනස් වෙනවා. හොඳයි. අපි හැම ධර්මයක්ම හැම විද්‍යාවක්ම සත්‍යයන් තුළ පවතින ධර්මවල බලපෑමෙන් කෙරෙනවා මිස පුද්ගලයේ කරන දේවල් නොවේ කියලා අපි කියනවා. මේ කතා මේ විදිහට ඇවිල්ලා අර යම් කිසි අවස්ථාවක එයාගේ ජීවිතේ අර දුකින් තොර වී නැත්තම් ඒ පීඩාවල් වලින් අ අනිත් කෙනෙක් කියන මේ ගෙනාතු පිළිවෙල වෙන වෙන දැනට වැටෙන්නේ මොකද කියන ප්‍රශ්නයක් එනවා ඒක එයා මොනවද කියන්නේ එයා කරන්නේ කිව්වොම අර ධර්මයේ අර මුලින් කිව්ව ධර්මයන් හිමිවන අනුවාසව සම්පූර්ණ විදේනවා ඔක්කොම සුද්ධාගරේ කිව්ව ඔක්කොම විදේනවා නමුත් එයා කරනවා මේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ මේ පෙරලි මේ ක්ලේශ කාර්ය ක්‍රියාත්මක වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒක ශක්තිය ලේඛලා ගැවිය කාන්දලේ වැඩිච්චේ වේගය. වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන ඒවැ ශක්තිව ශක්තිය යොමු සම්බන්ධ වෙන්නේ කෙරෙන ක්‍රියාව. ඒ ක්‍රියාවන් වලින් ලැබෙන බින්දල. ඔය බින්දල විදිහින් ක්‍රියා කරමින් තමයි අර අර මට්ටම දක්වා සතාවෝ වර්ධනය වෙන්නේ. ඊළඟට ඔය මිනිස් සත්‍ය තුල හැදෙනවා ඒ සිද්ධිය නැවත නැත්තම් මතකයේ කියන ඔය දැන් නුවර හටස් කරන මූලික දේ තමයි මතක කියන්නේ. මතක කියන්නේ සිද්ධිය නැවත ආවර්ජනය කරන්න පුළුවන් මේ කෝස් කියන්නේ මතක. ඒක එහෙම උනේ කියලා විතරක් පුළුවන් නමක්. ඒක කොහොමද උනේ? අන්න ඒක පරාවර්තයක් නැත්තම් සිතෙන් දෙන ප්‍රතිචාරයක්. මේ කතාවේ අර කතාවේ මිනිස් මට්ටමට බුද්ධයාගේ අර ශක්ති තුලින්ම අර අයිතිවාසිකම මේ ශක්තියට අලුතෙන් හම්බෙන එකක්. වෙන්නේ කතා කරලා ඉතින් කැටයක් කියන කරත් කියන්නේ අපස්සාර අහන්නේ. මේ කියන්නේ ඉන්නේ. මේ අසාමකී ජීවිත පිළිබඳව යම් කිසි සිතාවතා ගැනීමට හොදාම දෙයක් හිතාවතා ගැනීමට නිවැරදි විදිහට කර්ම සාමයක් වලින් ඉදිබයි. ඒක නිසා ඒවා කඩතොල් තියාගන්න. මතක් වෙනවා කියන්නේ ප්‍රමාණික රත්නමක් නැවත රත්නම ඒ ප්‍රමාණික රත්නමයි කියලා අවසන් කරගන්න. ඒ නෝ. කවුරුත් කියමු. කවුරු හරි දැන් කොතනේ හරි යනකොට හැප්පුණා. happy කය විඳිනවා. ත්‍රිසංගායකට අකමැති විඳින්න අකමැත්ත දැන් තියෙනවා. එතකොට ඊට පස්සේ ඒ හැපිච්ච තන පේනකොට හැපිච්ච පේනකොට අර එදා හැපිච්ච අවස්ථාවේදී ඇතිවෙච්ච ස්වરૂපය නැවත යාට දර්ශනය වැටෙන එක්කම ඒ ක්‍රියා ස්වરૂපය දැනගේ සිතට වැටෙනවා. හැප්පීම දක්. ඒකට කියන්නේ අපි දැන් කාර්යයේ විතර මතක කියලා. කොහොමද ආවර්ජන වීමක් වෙන්නේ? දැන් අපිට දවසක් බය වුණොත් දැන් දැනගන්නේ ඉතින් දැනගන්න යන ජීවි ගැටිලා මේ ධාර්මී දාන මට්ටම දෙනවා. ඒ මොකක්ද ඒ? අර සතහන නැවත වැඩ කරන මට්ටමට ඇවිල්ලා. මේ ඉතේ හැම සතාගේ හැම සතාගේම සතහන් පරාවර්තයෙන් සිද්ධ වෙනවා. නමුත් පැහැදිලිව ඒක අංග සම්පූර්ණව හොඳටම පැහැදිලිව ගන්න පුළුවන් ආත්මය තමයි මිනිසා. මේක පරාවර්ත වෙච්ච හැටි අරයට අරකින් වෙච්ච අනර්ථය ඒකෙන් වෙච්ච අනර්ථය දන්නා නිසා. එයා ඉතින් යන්නේ ඊට පස්සේ කල්පනා. ඒ මොකද හැත්තේ කියලා. හැත්තෙන්නම පිටදෙනවා. ඔන්න ඕක සාමාන්‍ය සතුට චිත්ත පොඩ පොඩ තියෙනවා. නමුත් මිනිසාට ඒ නැවත නැවත ඒ සමාද වෙච්ච සිද්ධීන් නැවත අරගෙන සිද්ධාන්ත කල්පනාවට අරගෙන ඒකෙන් විසඳන්න පුළුවන්කම මිනිසාදාර සංවිධාන වෙනවා අර වැදීන ශක්තිය ප්‍රබලත්වයේ අය අධික ප්‍රබලත්වයේ එහෙනම් එතකොට ඔය අවස්ථාවේදී ඔය අවස්ථාවකින් දැන් ඊයේ හිතුණා අද වැඩ පටන් ගන්නවා කියලා නෙවෙයි කොහොම හිතේ හිතේ එවන්නන්ගේ දරුපාල පුරවල් හැදි හැදි ඉන්නෝ විතරයි. එහෙම හිතනවා ඉතින් ඔලි ඉතල නිකන් ඉන්නවා. එක එකයි ඔය ඔය විදිහට අර මෞර්ය පරම්පරාවෙන් ලැබෙන ඔය පංචම විදෝපදී කතා කරන්නේ මම ගැන බලනවා කියන්නේ ඒ මොකද ඒ එවැනි පරපුරකින් හැදිච්ච ස්වરૂපයක් ධර්මයේ වෙච්ච සත්‍යයක් එක්කයි මේ අරකේ ක්‍රියාකාරී தත්ත්වය මේ උදා කරලා වැඩිත් වල ගන්න පුළුවන්. අන්න කොහොම කොහොම හිතන වෙල එක්තරා සමයක් වෙනවා. එන්නේ මිනිසා අර මේ දෙජනදී ඇවිල්ලා ඒක ආරාන්තරයක් ගියාට පස්සේ අන්‍යයා හිතෙනවා අහවල් එක කරනකොට බින්ද මෙහිමයි ඒකේ කියන තීරය. අහවල් එක කරනකොට මෙහිමයි කියලා අර කරන ක්‍රියාවෙන් ලැබෙන විපාක වර්තමාන විපාක අනාගත යාගෙන ගන්න වර්තමාන විපාක යාම ඔන්න කොතන ඉඳලා මේ බ්‍රහ්ම මණ්ඩලයේ කියන එක මොකක්ද ඊළඟට කරන්නේ ඊළඟට කරන්නේ මේ සමාවිචින් දැනගත්ත කරුණු දේවල් ඒ ඍතු ලබා දෙන දේවල් ඔන්න යා ඒවා ඒ දේවල් වලට එකම වී සම්බන්ධ වී ප්‍රයාස කිරීම නවත්තනවා. ඉතින් නැවතීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර සෞරේ කියන જાති, ගතාගසල්ලේ කියන જાතිය එයාගේ නොකරන මට්ටමයි. ඒ එක પરම්පරාවනේ ඉස්සෙල්ලේ. ඉතින් ක්‍රමේ ඒවා සිද්ධ වෙවි යනවා ඒක සමගම විචාර තීරණය කරනවා. දැන් මම ඉන්නේ කියාගෙන යනවා ඒක තේරුම් ගන්න ඕන අර විදිහට කලින් කල ආරාම කාලයාවේ ඇරෙමින් සිද්ධ වෙන වැඩ තියෙනවා. ඒකත් මේ සතාට අර විදිහේ ඒ නරක ඒ ගිනියම් වෙන විතර ගිනියම් වෙන වැඩ නොකර ඉන්නකොට එයාට දැනෙන්න පටන් ගන්නවා එහෙම ඉඳීම සපදායි. ඒ මොකද ලෝකේ කවදා හරි පෙරලියක් ඇති වුණේ සුගතියට යන්න කර්මය කර්ම ඵලයේ විස්තර කරනවා. ඔය මොකද්ද? ඔතකපත. එහෙනම් මේ මොකද කියන්නේ? ඒ කර්මය කර්මයේ ඵලය, කර්ම විපාකය. කියන්නේක තමන්ගේ අවබෝධයට ආපු දවස. ඔයලා ඊට පස්සේ පොත් කියන තමයි. නමුත් කරේ කියන මතක් විදිහේ ලෝකෙන් දෙන්න. ඒ තේරුම් ගත්ත දේ පොතේ. ඒක පොතේ තියෙන පොතේ තියෙන කොහොමද කරන්නේ? තේරුම් ගන්න. කෙනෙක්ට බැලිය ඒක නිසා කලින්මයි කර්මයේ පිළිබඳව මේ කර්ම විපාකය කර්ම ඵලයේ පිළිබඳව තේරුම් ගන්න අත්දැකීම. එතකොට මේ ක්‍රමයෙන් විවරණ දුක්කේ හැඟීම් වා විවරණ දුක්දලයා තවත් තවත් ක්‍රම තේරුම් ගන්න ගියා. ක්‍රම අර සමාදත්ත මඟ වර්ධනය කිරීම සඳහා ඒක වඩා හොඳින් කරන්න පුළුවන් කොහොමද කියන චිත්ත මට්ටම ආවද පස්සේ තමයි එයාට අර පරිසරයේ තව ඒ ක්‍රියාවට උදව් පිණිස සකස් කරගන්න ඕනේ කියන නැහැදීම් ඇවිල්ලා එයා අර තමන් හිතපු සමාධි නැතුව මේක වඩා හොඳට කරන්න විවිධ තැන් වලට යනවා. වැඩි කී කවුද? ඒ රාත්ම මණ්ඩලය කියලා කිව්වෙ මොකද? අරයාගේ ජීවත් වීම සුද්ධයි කියලා ඒ ජීවත් වීම සුද්ධ ත්‍ත්වයක් උදව්ව. කාටද සුද්ධ? එහෙනම් ඒක මෙයා ඒ ආකාරයෙන් අයින් වෙනකොට ඕකට අර ඊ ගානට යන්තම් හෝ සත්‍ය දිනුවෙච්ච පුද්ගලයෝ ඒ මට්ටමේ මිනිස්සු මිනිස්සු ක්‍රමින් ක්‍රමින් අර අර අර අනුගමනය අනුකරණය කරන්න පටන් ගන්නවා. ඒ අනුකරණය කරනකොට එයා ගිහිල්ලා බොහොම හොඳට සැපෙන් ඉන්නවා. හැබැයි ඒ ආජීවා මේකෙන් මේ කිසි ඕනේ ජීවන් දිනවා ඕනේ ඒ සැපයන්නේ දරමවාගේ ජීවත් වෙනවා. මොනවාද අපේ කලවලට පොඩි එකක් ජීව සමෝයි. ඔව් ඔව් ඔව් ඒ කියන්නේ විමුක්තිය තමයි ඒක ආරම්භ වෙන්නේ. ඔය කොතෙන්ද ගයි කතා ආවේ? හැදීගෙන හැදීගෙන හැදීගෙන ඇවිල්ලා අර ජීවන්නේ වත්තම වත්ත කියලා ලෝකය හැදෙන සමයකුත් හැදෙන සමයකුත් කියලා. ඒ නීතිය ඔය ඔක්කොම වැඩ කරනවා. සතා හැදීගෙන හැදීගෙන හැදීගෙන හැදීගෙන හැදීගෙන ආවා. ඇවිල්ලා එයාගේ ළඟම උපන්නා එයාගේ අතුලේ උන එයාව කඩන ශක්තියක්. දැන් මේ ආයත වෙලා තියෙන ඉඳන් කඩන සත්‍ය ඇදලා ඒක බලන්නේ. මේ අනිත් අතට දෙන්නේ. ලෝකේ අනිත්‍යයක සත්‍යකට යනවා. මේ ආයත මේ වැඩේ බොහොම අගය වෙලා. ඒ මොකද? තමන්ට කියන්නේ තමන් නෙමෙයි කරන්නේ. ඇතුලේ ඉදිච්ච ශක්තියකින් දැනෙන දැනීම ක්‍රියාවට වන්නේ රැකීමේ සත්‍ය උදා. දැන් ඔය හැදෙන ශ්‍රමයට පටන් ගන්නවා. ඒකත් කොච්චර කවුද කියන්නේ? අර ආව වගේ කාල සීමාව ගත කරන්න වුණා. ඒ වගේ සෑහෙන කාල සීමාවක් ඔය ධ්‍යානකේ සාරාංකේ ඒකාංකේ කියලා කතා අංකීය කරනවා කියන්නේ අර හැදින වගේම හදන්න තියෙන්නේ. හැදින ඉතින් කඩන වත්තකට ආවා. කඩන වත්තේ කිව්වේ දැන් හැදින හැදින මේකේ දේරන වත්තට කියන්නේ. මේක නවත්තනවා. ඒකට ඒ වස්තුවේමයි පිටුනේ. ඒ වස්තුවේමයි දැන්නේ හදන්න ශක්තිය හැදෙන්නේ. ඒ ශක්තිය වැඩ කරලා කවදා හරි කරෙන්නේ. දැන් මොන්නේ? මේ ක්‍රියා මාර්ගයේ වුණ ඒ ක්‍රියාව මේ බුද්ධලයාගෙන් පටන් අරගෙන ඒ ක්‍රියාවට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවට වැඩි වෙන්න පටන් ගන්නවා කියන්නේ මොකද? අරය නිදහසේ සැපසේ පුෂ්ටි මත්තෝ දකාර දීලා බොහොම තැන්පත්ක මේ ක්ලොයිඩ් ශක්ති නිෂ්පාදනය කරගෙන ඉන්න බව කාටත් තේරෙනවා. ඒක එක්තරා කොටසක් යනවා අර දුකෙන් අර ආරය මූලික අදහස උනේ. තව කොටසක් යනවා මේ තියෙන ආස්වාදයේ රසයක. සබුත රසේ බලන්න යනකොට ගයි ඒ වගේම අර වර්ධින් දෙන්නේ කියන්නේ කොහොමද? මේ රසේ බලන්න කියන්නේ කොටසදී රසේ බලන කොටසේ කිව්වහම අර අර ධ්‍යාන කියන අර සත්‍ය ස්වરૂපේ භාවිත කරන උමනා කරන ප්‍රමාණයට අර බුද්ධයාගේ සත්‍ය දිනුවලා නැහැ. තාම දීලියයි කාම දැක්කා. මේ සත්‍ය තව වැඩිවෙන්න ඕනේ. නමුත් අරක කියලා දැක්කම අනිත් ඒවාට වඩා අර කොල්ලා ඉන්නේ උතුගම විමුක්තියනවා. දෙන්නේ මේ කඩකොල්ල දෙන්නේ මතක් කරනවා. කියලා නිකන් මේ මිනිහත් රිංගනවා. දැන් රිංගනවා වෙන්නේ මොකක්ද? අරය කරන දේ මෙයාට කරගන්න බෑ. ඒ කරගන්න බැරි නිසා එයා කරන වැඩේ මේ කාරියවල මේ කොහොම කරනවද මට නම් බෑ ඒ දේ වාරිලා ඉන්නත් බෑ. ඒ වගේම මේ මොනවාර මේක තවත් කෙටෙක් යා තෝමාරියාද අරය ඇතුලේ ලබාපු යම් දැරීම් ටිකක් එයාට ලෝකේ එයාට ලැබෙන කතාවක් කෙරෙන්නේ එයා සාකච්ඡා කරනවා ඒ යම් දේවල් ඒ ආයත ලැබෙන. ඒ ලැබීම උඩ මෙයා යම් කිසි ඒ කාරණේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න පුළුවන් පුද්ගලෙක් බව. දැන් කියන්න පුළුවන් පුද්ගලෙක් බව. දැන් මොන අද කොහොමද කරනවා කියනවා. තම කළා දැන් සදුව සමාජයේ දැන් බුද්ධ ශාසනයේ එක්තරා මාර්ග එක්තරා සත්‍යයක ශාසනයගේ ප්‍රශ්න විද්‍යාවට යම් කිසි පරිදි සමස්තයක් ඇති වුණා නෝ පරිත්‍යාග කියන්නේ සතර දුක් සතර දුක් නිවා ගැනීම සඳහා සතර දුක් නිවා ගැනීම සඳහා ජීවිතේ කාර්යයට යොමු කිරීමට ඊට කලේ ඊට පස්සේ ඒ විදහාන ඉඳකාරව කොටස් ආවා මේ එතන හොඳට අන්න තියෙනවා කවුරුත් දෙනවා මේ පාරේ ඉන්නවා හිතාගරේ නැහැ කියලා ඔය අදාසින් මානේ ඉන්නේ එදා බුද්ධ කාණී කියවන වරිද්දු කරා මෙය කියලා ඔය සම්දාගෙන මේ ඒ නමලි බුද්ධද ඔය සබ්බ ජීවිතු කියලා කරපා කියා මේ ප්‍රේක්ෂණ මොනින් ඉතින් ඒ ඒ අය ඒකේ මම උදාහරණයක් ගන්නේ නමුත් දෙගොල්ලන් සාසනය ඇති නමුත් අර ඒකට දුක් වෙනවා. අනිත් අය ඒ වගේ බව විතර තීක්ෂණයෙන් දැනනවා ධර්ම විද්‍යාව මේ නොයි කරගෙන එලාම වෙන්නේ. අන්නේ වගේ සත්‍ය කාම දුක්ඛාවිදුවේ අවස්ථාවන්නේ මේ අර ඕනෝක සිදිච්ච වැටෙච්ච පුළුවන් වෙන්නේ. සත්‍යය මේ පාවිච්චි කරනකොට ඔවුන්ට මේ කාර්යය වඩා ගැනීම කරන ඥාන සම්පත්තිය කියන ශක්ති ස්වરૂපය අර එතනින් ඉවනිස්පාදනය වෙච්ච නිසා ඒ අය ඒව කරන්න පටන් ගත්තා අනිත් අය අර ධ්‍යාන කරන්න බැරි අය ඊළඟට ආසම සුණයි සමාජයේ කියලා කවුද ඒ අය මේ උගන්වන පුද්ගලයා ඒ අය ග්‍රන්ථ කරන බුද්ධිල සාර්ථක කරන කුජිරිගාම එලා පොත් දිනනවා ඒවා දුන්න කියන්නේ කියලා මොන මේ මේවා කොන්නේ එනවා තමයි අන්තිම කාලයක සමාජයේ මේ ක්‍රමය චතුරෝල ස්වરૂපය ඉදිරිපත් මේ අය එන්න දෙන්න ඒ අය මේකයි ඔවුන් ඉල්ලන්නේ මේ අර අයගේ ප්‍රදේශ කරන සමාජ කිවිදි අන්නේ අය දුක්ඛිතව ඔන්න දැන් මේ මෙසීගෙන යන අර හාමුදුරන්ට බුදුහාමුදුරෝ යම් ප්‍රකාශ කරන්න බමුණෝගේ යම් කිසි වැරදි මතයක් කරලා කළා නම් ඒ මතය ඔප්පු කරන අවස්ථාවට එන්නේ. මොකද මේ ඔප්පු කරන අවස්ථාව වාසෙත් කියන දේ ආ ඉන්නවා ඔය ශාස්ත්‍රය කියලා කෙනෙක් අර බ්‍රහ්මලෝකයක පිළිදුරු ජීවිතයක් ගත කරන පුද්ගලයා. ඇයි ආ පිළිදුරු ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ එයා බ්‍රහ්මන වංශිකයා වුණා අනිත්‍යයට වඩා වෙනස් වෙනස් ආකාරයකින් අර ජීවිතයට ගෙනියන නිසා සමාජයේ විසින් එයාගේ ඒ එයාගේ ජීවිතය හැදී. ඒ හැදීම නිසා මොකද එයා බ්‍රාහ්මණයන නාමයේද ඊළඟට ඒ ඊයාගේ විදිලා කියන දවස කරන යැදී කරන කුද බ්‍රාහ්ම බ්‍රාහ්මණයේ තප්පේස එතකොට එතනම නියම අයිතිවාසිකම ඉදිරියේ ප්‍රතිපදින් ඒකට මේක අයිතිවාසිකම නැතුව ඒ නියම සුසුකම් නැතුව එලා හිතමින් මතින් මේ වෙනස් ප්‍රයෝගය ගැන සඳහන් ගියා ඇත්තටම කී අය දිවවලම ප්‍රාප්තන කියන්නේ ඉතල ඉතලදී මේ ඉදාන්තල සත්‍යයේ අනිමුණට පස්සේ ඕක කරන්න බැරි අර තරම් මානසික මට්ටම ජීව වෙච්ච නැති අය වෙනදා කරන්නේ වෙනදා කරන්න පටන් ගත්තා වෙනදා ජීවත් වෙනවා ඒ ලාස්ට් වයිට් කියලා එතකොට මෙහෙවකෙන්න ඒවන් ලකුණු විදියට සරකාරු තත්ත්වයෙන් ජීවත් වෙන. ඒ කියන්නේ අර මිනිස් ආත්මයේ අර නිම රාත්මන තත්ත්වයේ බොහොම බොහොම ඈතින් ඉන්න පුද්ගලෙ. එයාට අර සමාජයේ තියෙන කරුණාවක් ඒලා භාවිත කරේ සෞඛ්‍ය ස්වરૂපයක්. ඉතින් ඒකක ඒකට බලවෙලවල කිව්වා ආරි ඔය ක්‍රියාවන් වලට දැක්කොත් කිව්වා. ඒ තමයි සංසේරාදික සුද්ධි කියනවා. සුද්ධ කියලා ඒ දෙතුනේ අර ඕන නිසා ඒ සොමේ පාවෙන් පැවිදිච්ච ආකාරය. ඒකත් ඒ පැවිදිච්ච ආකාරය එකේ ආකාරයෙන් ඔකක් වෙලා ශක්තිය, ධාම්ම, ලයිස්ට් සුද්ධ කියන ආසෙ හැටි මේ වාගේ ස්ථානවල ඉස්සරහට ගලවන්නේ. ඒක කොහොමද බැරි මේ ඔක්කොම දෙන්නේ සමාජයේ සංස්ථානයේ තවදී සමාධි සංකාරයේ පැවතිච්ච ආත්‍ය ධර්මයන්ගේ ක්‍රියා ස්වરૂපයේ විනා වෙන මුකුත්මේ ජීවිතයේ එක ඒ වගේම මේ කොටස් හතරකට බෙදී ගියත් කොටස් හතරකට බෙදී ගියත් මේ අය සාමනීය වෛද්‍ය සුද්ධේ ශක්තිය සදදී අනුරෝ ශක්තිය එන්නේ සත්‍ය පොත. අනේ ඉඳලා සම්මත වශයෙන් මුලින්ම ඉතාලි කුංචි සතාගේ සම්මත අධිපතියේ තේරුණා වගේ මේ සත්‍යයේ කවුද මේ සම්මූලය ඉතාල අර දෙවියන්ට පුළුවන් ආකාරයට සත්‍යය. අර දෙවියන්ට ඒකම තමයි. අදත් ඒක තමයි ගැන පාලකයා තේරෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ සත්‍ය ගාම්බර වෛද්‍ය සුද්ධ කියලා. එන්න හතරක දෙවීමෙන් අර සාත්මන කියන ස්වરૂපය ඒ වගේම වෛද්‍ය කියන ස්වરૂපය ඔක්කොම ඒ ඒ කුච්චලයාගේ සංකාරයේ පවතින ධර්ම ස්වરૂපයන්ගේ එල්ගරවි හැදින්වීම හැරෙන කිසිවක් නෑ කියන දෙකට වැඩිච්ච හැටි දැන් මේ කාටත් තේරෙනවා. තම තමන්ගේ ජීවිත ජීවිත සංවිධාන වල තියෙන තාක්ෂය මොකක්ද? මේ විදිහේ වැටලා ඉන්නේ. මේ දුවගෙන යනවා. මෙතන මේ කාර්යයට කම් දීලා යම තේරුම් ගැනීමට බලාපොරොත්තු මේ සත්‍යයේ මේ තමන්ගේ ඇතුලේ මොන හේතු නිසා කිව්ව සංසාරය නැතිව කාලය ඇවිල්ලා ඉල්ලා ඉල්ලා ඉල්ලා ඉල්ලා ඉල්ලා අර අර සතර ආපු අර ප්‍රකටීම් වලට යම් දවසක දාන ප්‍රඥා ශක්තිය අර නැවත නැවත ආවර්ජනය කරන දැනෙන්නේ ශක්තිය උද මේ කොහොමදයි මේක කරකයි කියලා තෝරන්න පුළුවන් ශක්තිය වැඩිම නිසයි ඒ තනත්තෝ ඒ ඒ වැඩිද ඒ වගේ මේ ශක්තිය කිඳින්නේ නැත්තම් දක්කන් දෙන්නේ ඉඳන්ද මේ අවධානය යොමුෙන්නේ සුත්තන් තේරුම් ගන්න පුළුවන් හැදීගෙන ඇවිල්ලා අපේ ජීවිත කාලේ වල හැදී හැදීට සතුන් කාලයක් තුළ දැන් මොන්න හැරෙන පැත්තටයි ඇලුනේ කී කරෙන පැත්ත හැරි දැරලා තියෙන මේ ශක්තිය උනන්දු වෙනකොට කාරණා තේරුම් ගන්න වෙනකොට ඉක්මන් කරගන්න පුළුවන් කියලා කියන එක හුඟක් කොහොමද දැන් ඊළඟට කියනවා කියන්නේ අවසානයේ වදාළේ මොකක්ද තාපෙත් ඔය ශක්තිය බාස්මන වෛද්‍ය සුද්ධිය ලෝකයේ හතර කොටසක් වේගුණා නමුත් ඔය කියන චිත්ත මට්ටම අභිභාවනාවේ චිත්ත මට්ටම තවත් යෝගයක් වෙනවා ඒ කියන්නේ බුද්ධිය. ඒ බුද්ධිය ලෝකේ පහළින් දාන බුද්ධිය ලෝකේ පහළින් දාන ගොඩේ ඒ බුද්ධිමය සංවිධානය ජීවිතයක් ඇතුලේ සකස් වෙලා අර ධර්මම ජීවිතෝලේ කාර්යයන් දුන්නා. උත්පෝෂණය ගිහිලා යම් කිසි දවසක ඔය වයි ඔය ශක්තියයි ලාභයෙන් වයිස්යෙන් දුද්දේ කියන ඔය හතර දෙනාගේම අර පරස් වේලා පිළිවෙලින් ඉස්සරහට එන්න පිටික පරක්කු අර බුද්ධිය බුද්ධිම සරෝදේ කියන වෙලා ඒ බුද්ධිය තුලි එයාට දෙන්නරෝ මොම්ති දෙවිය විචාරයි ඒක හදාගන්න මෙන්න මෙහෙම සම්පූර්ණ නිස්සරි විචාරයි ඒක හදාගන්න මෙහෙම කියලා බලපුවම අර කියන සතර දුරේක බුද්ධිය හතර දෙනාට මේ උත්තරය මේ බුද්ධි බුද්ධි දුරේ බුද්ධි දුරේ ඒ ඒ ඒ ගමන ඉස්සරහේ හතර දෙනාටම ඕම් ඕම් ඉන්න මට්ටමට ඇත්තම සහය සහය දුරේ ඉන්නේ කියලා ඒක පහක් දුරේ ඉන්නේ කියලා ඒ රාමාරද්ද දෙකක් තියෙනවා ඔය හතර දෙනා ඔය විදිහට බෙදුවාම ඇටක්කු 10ක් ගිහින් එක්කලා බෙදෙනවා වෙලාවට ඉන්න මේකෙත් ගම් කරගෙන ඕච්චි තවත් එක්කෙනෙක් ගියරන් උඹයි ආ ඔය ආකාරي අතෙන් දෙන්නේ නිමිති මත දෙන්නද ක්‍රමයක් තමයි බුද්ධි ඒක බුදුහාම කියන්නේ කාල ඔය කියන හතර දෙනා අර බුද්ධියට ආවයසක් ඔය හතරම නැතිනම් ඒලායේ ජීවිතය අත්‍යවිත සියලු කුණු දුර්වලලා සියලු දුකින් ජීව සම්පූර්ණ ආරම්භ කරපු දුකේ මූල තැනට එනවා. මොකද්ද මූල තැන කියන්නේ? යන්ති අවස්ථාවකදී මේ සත්‍ය අපරට ඇතුල් වීම අර මුලින්ම කතා කරපු රාගය ඉඳලා වැඩක් අපි සාධිමත් කාමයේ දෝෂියවත් දෙවිය සෛරේව අධිච්ඡ ඊ රාගය දත්තම දවසක රාගයේ ශාස්ත්‍රයේ මේකයි මේ පවතින්නේ මේකයි මූලික ධර්ම ශක්තිය කියලා ඒක නැති කරපුවාම අර සතර සම්බන්ධය ජීවිත සත්‍ය නැති කරලා සම්පූර්ණවම වෙනවා. ගොඩක් දුකේ ඉතින් දුකේ ඉතින් අර ස්වપ્ન පහේ ස්වપ્න සාන්තක ඒ පහේ එකක් තමයි උන්වහන්සේ හිතයි බුදුආලෝකයේ නිකන් සරතුළු තීනින් කටේ දාලා යක්කා පාර හතර ඇති කුරු උරන්ති ඔක්කොම ප්‍රතිචිති දෙයිද අනිපා සුදුපා සුදුපා කියනවා ඒ පොතේ තමයි අර අභිවේ අර කුල හතරේව ඇවිල්ලා මොනම කුලයක් නැහැ ඒ නිකන් සම්මත දෙතුන් විතරයි මේ ඔක්කොම අර සත්‍යයේ ඉවගාවෝ කරනවා අපිට ලැබුණා අපේ උත්තරය අසීතර කරන්න සිද්ධ වුණා. ඉවර වුණා. ඉතින් දැන් මේ පිළිබඳව නවත්තාන්න කියන ඕන එකක් තියෙනවා. අපිට බලන්න. බ්‍රහ්ම මණ්ඩල තත්ත්වයට. කියන අවස්ථාවේදී අපට කිසිම උරුමයක් අමතක අමතක කිසිම උරුමයක්. ඒකේ මාර්ග නැති. මට ඇතිවෙන්නේ ඒක දුක් විඳින කෙනෙක් තමයි මේ ඉන්දිය පරිචයේදී සත්‍යයේ ප්‍රමාණිකව ඉංග්‍රීසි සංවේදන අවස්ථාවයි. ඒකයි තව බ්‍රහ්මමණ්ඩලයේ මකර පෙරවලා ඉන්නවා. යටියා මතුවෙලා ඒක සෑම සිද්ධාන්තයක් පිළිබඳව මතකයේ තියෙනකොට ඉතින් ඈත් කියන කල්ලා වැරෙයි. එහෙම වැරෙන්නත් කළා කිව්වෙත් නැහැ වැරෙන්නත් ඇත්තෙත් නැහැ. ඥානය කියන්නේ මතක නැතිකම එකක් නෙවෙයි. මතක් තියෙන මතක තියෙන සුද්ධ කිරීම. ඒක ඒ විදිහට ගත්තම ඒක අවුල් මතක නැතිවීමක් නෑ. සීල මතකයේ තමයි හිතේනවා සුද්ධ කර කර ආවුත්තර ඉස්සරයි ඒක ඉන්නවා. කොහොමද කියන්නේ? ඒක අවලෝකන නිවැරදිවම බුද්ධිය කියන එක විස්තර වෙලා ඉස්සත්තා අර නිවන පැත්තට හැරිච්ච නිවීම පැත්තට හැරුණ සම්පූර්ණ නිවීම සම්පූර්ණ නිවීම ගැන එක්තරා ප්‍රමාණයක සත්‍යම අත්දැකීම දයයි. කොයි සම්පූර්ණ නිවීම මේකේ නිවීම හැර ඉක්මනින් යනවා ඕනේ. කීදාදාගේ කියලා. ඉතනමත් තමයි අපදාට නිවීම කියන්නේ. එහෙම එකක් මේ තනස්සා කිව්වේ නෑ. එයාගේ වුණේ ඒ වෙලාවේ විචින සිත්කලින් කරන වෙලා ජීවත් වෙනවා. බුද්ධිය කියන එකේ කොටෙන්ද ජීවත් වීමම දුකයි කියලා කියනවා. එතෙන්ද ගත්තහම එකකවත් ගෑවෙන්නේ නැහැ. මෙතන ගෑවෙන්නේ නම් කිසිම හේත් කියලා අන්නෝ කරලා කියන්නේ. ඒකෙන් තමයි බුද්ධිය වෙන්නේ. ඒකත් මුද්දේ ප්‍රතිසම්පස්තේ සීලාභාවේ සීලාභාවේ අතහැරලා පීඩාකාරී නුවරට හැරෙන්නේ ඒ පරම්පරාව විදිහට එතන තියෙන්නේ මේක වඩා හොඳ අවිද්‍යාවය හොඳ ජීවිතයක් විවිධාවක් නැති ජීවිතයක් පටවන්නේ කියන්නේ යාමියද එයා විහාරයේ පස්සේ නැහැ ඒක නිසා යමක් කරන ඕන ඒ ඕනකම උදාරවත් කරගෙන කරත් නිසා දෙකකින් සිද්ධ වෙනවා ඒ විහාකතා කරන සිහිය කල්පනාවේ ජීවිතයේ ඉස්සරය මේ හැම පැවැත්මේ තමයි දුකටේදී මේ කියන්නේ හැබ ගහලා මේ පිළියම් කරකෝ බෑ මේ පැවැත්මේ දුකටේදී පැවැත්ම නැති කරන්නේ දුක නැති වෙන්නේ නැහැ ඒ නිසා සම්පූර්ණ සත්‍යයක් කරනවා කියලා පැවැත්ම කියන්නේ මේ යම් ප්‍රමාණයක මේ තේජසක් බලපාලයි ඒ තේජස ඒකේ විස්ථාපනය කරන කාමරණ කාමයේ වෙන දෙන්නේ නිසා ඒ කාමයේ හතර ඒ තේජස ජීවය යොදවන නැවත ප්‍රාර්ථනා නැහැ ඒක තමයි සම්පූර්ණ සිතින් වෙන්නේ කියලා හිතන මතරට තමයි බුද්ධිය කියලා. ඊයේ දුකින් දුකින් මිදලා අර දුකින් නිදා කිව්වලේ දුක යැත්නේ යම්දා අරුවලයි ඒක නිදා කිව්වක් නෑ. අපේ තාක්ෂණික ඥානය කියන්නේ අනුගම නිර්මාණය කියන ආවිදේව නිස්පාදනය කියන්නේ සිංහලට තියෙනවා. නිසාට තියෙනවා ඒක නෑ. විද්‍යාවටම සම්බන්ධයි කියන්නේ ඒ තාක්ෂණික ඥානය කියන සම්බන්ධයි. ඒක තමයි තාක්ෂණික ඥානය කියන්නේ අනුගම නිර්මාණය. ජාතියේ ලක්ෂිතිලෝගේ දිවුස් ඒ ජීන්දරේ සත්‍යයේ මේ ගියේ බලයක් ඉස්පාදනය කරන්න පුළුවන් කියලා ඉන්නේ පුළුවන්. සැකයන් ඉස්සර කළා. ඒකද ඒකනේ ඔයා තාක්ෂණික ගානේ කියන්නේ. ඒක ඔකේ කියන්නේ. මේ ඉන්නේ කප්පු කරලා කප්පු කියලා වෙලා ඉන්නවා. ඒක ඔකේ දුක්ඛින දෙන්නේ වැඩි කරන්නේ. දුක්ඛින එකයි දුක්ඛිය. මේකෙන් තමයි කරන්නේ. මොකද දැන් බලන්න මුලින්ම අවශ්‍ය චෛත්‍ය අපි ඔතෝ දුරයි. ද? ඔතෝ සිසිල් ජීවිතේ කියන්නේ ඉවරලා. දැන් දැන් ජීවන මෙලෝටි යන්නේ රස්තරවා. ඒකේ මුලේ මොකක්ද? කොයි වෙලේ විතර දානවා ඒක විචකිනේ. දැන් තවත් කෙනා තාක්ෂණය උඩේ. ඉතර නිින්න කලින් තියෙන ගමන කියලා ගනි. දැන් සූර්යමාන කියන්නේ ඉතරවත් කරනවා. මොකද ඉඳි. ඉතින් මොකද පුළුවන්? ඊළඟට වෙනවා නම් ඒක නිසා තාක්ෂණික. කැටලි කැටලි නෑ. නේද? ඒක නිසා ඒක ගන්දි දාසියක්. ඒකට අර වෛද්‍ය විද්‍යාදී අන්න ඒක කියන්නේ වෛද්‍ය වෛද්‍ය සත්‍ය තමයි කොහොම හරි මොකක් හරි අතෝල ජීවත් වෙන්නේ. ඒක වැරදි දෙයක්. හරි. අන්න ඒක බුද්ධිය ගන්න දෙන්නේ නැහැ. බුද්ධිය නෙවෙයි බුද්ධිය නැදම් මොකක්ද කියලා මනින්න. හරි. ඒක තමයි ඉන්දියාවේ පහළ. ඉන්දියාවේ කරපාන හා ඉන්දියාවේ කරලා පහළුවේ හැම චින්තකයක පිළිබිඹු දෙකක තිබුණේ ලෝකයේ ඉන්දියාවේ භාරතේ ඒක දෙතුනේ විරෝධ වාදී වල භාරතයේ ගාමි විද්‍යාව හරි ඒ බැරි දැන් විකාශ වෙන්නේ ඈ දැන් ලෝකයෙන් බැලුවොත් ඒ හරි වෙයි ඉතින් ගන්න බැහැ බෑ කියලා බෑ කියන්නේ. අර දේශකමේ නිසා අර චින්තන ශක්තිය නිරෝධී ගෙනියන කියන නිසා ಭಾರತයේ තමයි අවු පොඩි චින්තකයේ කියන්නේ. අනිත්‍යය වල ආතිවිදි කොහෙදේ කියන්නේ? අවුද්දත් කොහෙදයි ගමන? හරි. ඔව්. යදින් ප්‍රතිචින්නේ. මිනිහාගේ දැනීම නිසා දෙල්ලක දුක්තාවනේ. හරි. කලන්න තරහින් ඉතල රජුම මරියෙක් කියන්නේ. මෙන්න කියලා තියෙනවා දැනන්නේ තියෙන්නේ. එන්නේ ගමනට ඇවිල්ලා රෝලාසෝ කියනවා. නේද? මේකට උදෝදා. ඒක නිහිරයි. අදේසල් තාතු කියන්නේ. ඒක නෑ යාලා මේ. ඒක ඔය හොඳින් කියන්නේ දැක්ක මෙලොව දිගට. ඒක විවිධෝන් කරලොත් මේ ලෝක පිළිවෙත් නෝ කියනවා ඈ අපිට නම් නිර්වචනය කියන්නේ ඒකට ස්වාමී මේ දේශනාවට දැන් නිවි ආරම්භ වීම පටන් ගන්නේ පංචේන්ද්‍රය සම්පූර්ණ වෙච්ච ගමන්ම නිවීම කටකරන හරිනේ දැන් පංචේන්ද්‍රයන් කියේ පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙනා වූ අයිතිවාසිකම් වල දෝෂයේ දකින්නේ ශක්තිය ජීවිතයේ කියන්නේ අපි කියන්නේ දැන් දැන් බල්ලෙක් ඒ බල්ලා ඊටවලා මිනිපත්ෙක්ට අත්දෙන්නේ අර කාම කාමපක්ෂි අදීම ක්‍රියාත්මක වෙන අදින බාධකයේ තුලින් නේද? ඒ කියන්නේ බාධකයේ තුලින් අර බල්ලට කොරුවන් කියලා කර කලකින් දාපුවාම ඒ හත්ති දුරව කරනවා කියන්නේ. ඒ ගල මතක ඉන්නකොට කල්පාරක් ඒ වගේම පංචේන්ද්‍රයන් පහම සම්පූර්ණ වෙන තෙක් අර පබ්බයාව හැදෙන්නකොට ඒක දුර්වල කරන්නේ නැන්නේ හදිසියේ යොමු කරනවා. සම්පූර්ණ අම ඒක අමයි පතනාවේ වැඩ කරන්නේ. ආයුධෙද දැන් දැන් ගත්තලතු සුත්තර නිවරණම් කියන්නේ ඇයි කියන්නේ. ඒක අනිත්‍යයි තමයි අර පංචේන්ද්‍රය සම්පූර්ණ කරනවා. හොඳයි. ඒක වෙන්නේ ශරීරය දෙයක් වයිසික දෙයක් කියලා එතන ඉඳලා විස්සාලන්නට ඇවිල්ලා ආයතන හැරෙන්නේ නැහැ. ඒකට කඩේට සම්පූර්ණ වෙලා මේ ඈත සත්‍යයක් වශයෙන් කියලා පරිදේවීමේ නැවත විස්සාලවට පස්මාට පස්සේ විස්සාලෙන් හරනවා අරමුණ තියෙනවා. එතකොට දැන් දේව බ්‍රහ්මාදී යම් ධර්ම මොනවා තියෙනවද? ඒ ඔක්කොම මිලි ආත්මයේ ඉඳලා පාලනය යටතේ කරගත්ත වැඩවල අයිතුවා. ඉතින් එයා දෙවි කෙනෙක් වෙන්න බෑ මොකද? බ්‍රහ්ම කෙනෙක් වෙන්න බ්‍රහ්මත් කියන්නේ බෑ මොකද? අ බුද්ධත්වයේ ආදී ඔක්කොම මනුස්සත්වයේ කරන මොදිස්ථාන. ඒ සංදිස්ථානයේ නිකන් විවේක මට්ටම කාලේ නෙමෙයි දැන් මේ සිත්ගේ මෙයයි මේ විදිහයි තියෙන්නේ අර මේක ගැළවෙන මට්ටමක දුන්නේයි අයිතියි ඒක නිවන් දැකීමේ කියලා වෙන ගමනක් කරනවා. නමුත් දැන් දේවස්තේක ගියත් කර්මස්තේක ගියත් නැවත පරිවර්තනය වෙලා පිටන් සත්‍යකේ නුසුලක් කරනවා. ඉතින් අපි මේකවත් දැන් විශේෂව දිනු කරන මානස. නැවත ඒක සත්‍යක අපෝ ආපවම සාමන්ත. අර වගේ ඒ කරන්නේ පිළිසු. සුද්ධ කරන්නේ පිළිසු. අර දෙයින් පිළිසු සුද්ධ කිරීමේ යෙදෙන සිද්ධයාගේ ඒ සුද්ධ කිරීමේ මාධ්‍ය යටතේ අර සීන පිළිසු ඉතිරිසු සාවිත නොවන මට්ටමට ආවම තමයි අර දේවත්ව ධර්මත්වයේ කියන එක ලැබෙන්නේ. ඒතර පිළිසු යම් කිසි විදියකින් යටවත් ඒවා මතකම හේතු කියන නිසා යම් කිසි විදිහකින් මේ හේතුවක් එක්කලා අර්ථිකම් මතෙක් ඇති බ්‍රහ්මත්‍යත් කියන දේවල්. ආපහු ඊ වාතයි සම්පූර්ණ. ඉතින් අන්න එහෙම අම්බේ අමාරුවකින් මහා වහන්සියකින් ඕන අර දිංග දිංග අර්ථීලව කඩ කඩ යනවා. ඒක නිසා අර යටපත්තරා විච්ච කෙලෙස් මත වෙලයි අර දේවත්වයේ හිත පිළිච්ච ජීවිතය අමාරුවට නිල පහත් තත්ත්වයකට ඒ මුසල් යට සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා නැති නිසා. ඒකයි උත්සාහය. යටපත් කරලා පාවිච්චි කිරීමේ සිදුවීම යම්කි අවස්ථාවක් මතුවෙනවා. මොනවායි හේතුවක්? මොනවායි හේතුවක් පදනම් කරගෙන में कृष्ण आदमी उपाधि අන්ත වෙනවා. බය කියලා උපන්නේ කියලා. එතකොට අවශ්‍යද කොහොමද එයා දන්නේ? මම මේ තරම් මොනමකටම ප්‍රතිකරගෙන තියෙනවා. හතරෙන් ඉතින් දැන් මේක ගැලවෙන නැත්නම් ආයෙන පස්සෙට වැඩ කරගන්න ඕනේ කියලා දැන් හැඟීමක් ඉන්නේ නැහැ නේද? ඒකේ ඒකේ වෙන්නේ තවත් සතරගම හිතෙන එක. ඒකට කවුරු ස්වර්ණමාලෙක් නෙවෙයි. ඒක ස්වභාවික හේතුකින් විශ්ිතිය. එතකොට කොහොමද අවශ්‍යය? ආපහු අර හිමට්ටමට නැගෙන්නේ. ඒ කොහොමද දන්නේ මේ කිඳේ බලය කියන එකයි. අර සංසාරේ හොඳ වැඩ කරලා තියෙන්නේ. මේ නරකත් එයාලා ආවිලු. ඒක ඉන්ද්‍රියත් එක්ක ඒ වෙලාවට විවිධ ගෝචර මෙවරිටාම ඒක අනුව සිිතේ සිිත නැතිදෙන ස්වરૂපේ තමයි මේ හිතේ තියෙන ස්පර්ශය ඇති. දැන් වන්න අර සතා ඉතින් අපි කියමු බණ්ඩෙක් කියලා එහෙම එහෙම දෙවි. ඒකට මේ සතාට මරණාසන්න අවස්ථාවේදී මේ සතා මැරෙන වෙලාවේදී අර විදිහේ තම සංසාරේ කරපු හොඳ කරපු හොඳ මතක් වීමට උවමනා කරන සංඥාවක් ලෝකෙ ලැබුණා. අපි කියන්නේ අපින්කම් කරා. චිත්‍රාට ශීර්ෂ කියලා කියන්නේ. තුන් නැත්තම් ගාථා හදක් කියන්නේ. ඒ හොඳ වෙලාවේදී ආ සංසාරෙදී ඒ වාට සතුට වෙලා තිබුණා නම් මරණාසන්න අවස්ථාවේදී අරකට හිත ගියෝ. තා බලන්නේ කියලා නෑ අර මතුවෙච්ච ධර්ම ස්වરૂපය අරකට එක්ක වැඩ කරනවා. ඒ නිත්තේ. දැන් අරව යටපත් වෙලා දැන් යාගාර කුසලමේ බලය දොස්තර අරගෙන. ඒ දොස්තර ගාති වෙලාවේ යන පිළිවිදේ සිතවල අන්දරයා පමණක් සංදේහයක් තියෙනවා. අන්නේ එන ඒ තරම් භයානක අයිතිවාසිකමක් ලබලා තියෙන නිසායි අප්‍රමාදයේ සම්පාදයට කියලා බුදුහාමුදුරු පිළිනොම් පාන කොට ඈ මේ මහණිලි පොඩ්ඩක් දෙනවා. ආරක්ෂණය. ඉදුවන් තරම් මේක දියුණු කරන්නේ කොයි විදිහකට කියලා නේද? ඒක නිසා මෙතෙන්දි කඩා නොගත්තොත් අම්ම දැනම උල්ලෝලා ඉන්නේ. මේක මම කරන්නේ කියලා. මේ ස්වාමීනාගේ ස්වාමීන් වහන්සේ ආ ඒ මොකද ඒත් යා කලින් විවිධ තාත්මේ හිටියේ. එයා වගේ. අර මම වෙලාවෙත් ඇගේ බැල්ලක් යෝගයක් තියෙනවා. මම නිකන් වෙලා යනකොට වැඩක් තියෙනවා. නැරෙන වෙලාවට. මොකද දැන් එයාට නැහැ පරිසරයක් ඒවා දිනු කරන්නේ. ඉතින් අපිට සිවිලක් දිනු කරන්නේ නැත්නම් බල්ල දෙන්නේ. ඒක කොහොමද? දැන් ඉන්ටර්නෙට් හත්වෙට හොඳ මානසික මට්ටමේ අපි කියනවා හොඳ නිලවල පරිසරයක අපි පන්සලක බෝධහත්ම වාදිනේ කතා කරනකොට අර පෙර ආත්මික නෑ මනුස්සාත්මික දාන නිතර ස්වභාවයේ පුරුච්ච හිත එක පාටට ගලා ඉන්න පුළුවන් නේද ඒ වගේ පුළුවන් තවත් දැන්නේ මොකද නම් විදු සිද්ධාන කියන්නේ ඕකාගාමිකින් ඉන්න හොඳ ඒක අර අර පුරුවේහක් දැන් හදිස්සක් දැන් පුරුවේහක් බලලා කිව්වනේ ඒ බලලා කිව්වේ හැදලා තියෙන තද කාම ශක්තියනේ ඒතර මේ ඉස්සයි දෙක අතර සම්බන්ධයක් ඇති වෙනකොට ඒ කතා මොකක් හරි කම්පැනි එකකින් ඇති වෙනවා. අර දැන් ඉතින් ඒක තමයි. ඒ දෙක අපමාන ප්‍රමාණවත් ප්‍රමාණවත් කරලා ලැබී දැන් දැනෙලා එහෙම සිතේක බලයක් නැහැ නමුත් මේ එහෙම වෙන්න නම් පුළුවන් අර මොකද මේ වෙන්න පුළුවන් කියන්නේ දැන් මල්ලිකාදේ මල්ලිකාදේවි මරණාසන්න අවස්ථාවේදී අතිශය චේතනාවක් ආවා ඒ ක්‍රියාව ඒ ක්‍රියාවට බුදුන් දන්නවා සද්දවට ඇටරෙකට එයා ඒ ශක්තිය අදින. එතනින් එයා ඒ ඉස්පත් වෙලා තිබිච්ච සුතේනවා මේ විශ්ව සාද්දවස් ඉස්පත් වෙන කරේ ඉඩ කියන්නේ. ඒ මොකද්ද? අර එයා ළඟ තිබිච්ච අකුසල ශක්තිය තම මධ්‍ය අර කුසල ශක්තියත් එක්ක කඩාගෙන යනවා. ඒක නිසා අර නියත සීමාව සත්‍යයි සතියේ ඉගෙනනකොට අකුසල අකුසල සිත එනවා එතකොට අර ආත්මීය ජීවත් වෙනවා. ඒකයි. ඒ කියන්නේ හොඳ මානසික තත්ත්වයේ දැන් දුර්වල ඉරුවට හදවන්න අමාරු රඳවන්නේ. එදායි කියන්නේ අර විකේවල නියෝතරයි. ඒක සත්‍ය සංඥාන සාධනාවකට එක දුතිනස්කේ බහරදී නැත්නම් ඒක සත්‍ය සංඥාන සාධනාව කියන්නේ ජීවිතේ කරා ජීවිතය ලැබෙන නිදිගතලවත් වෙන්නේ ප්‍රපාණ සංඥාන සාධනාවේ එක වෙනදක් තියෙන පහක් වෙනවා. ඒකයි විදෝ ඒ කියන්නේ අර විදෝ පහළ වෙන්නේ එකරන්නේ නෑ. සමහර කාලවල සමහර තුන සමහර එකක් වෙනස විස්ත වර්ණාමනේ අදුලදීම දෙනවා කාලගතිය මෙලියන දෙනවා ඒක සත්වර්ණාන කාල ජීවනයේ යම් දවසකට මේක සම්පූර්ණ අර කීටි විදිහට නැතිව යන්නේ ඒ කාලෙ වෙනකම් දැන් සත්‍ය ආදිය දිනනවා සත්‍ය බහිනවා පවු නගිනවා ඒක සිද්ධ වෙනවා. ඒක කවදා හරි ලෝකේ නැතිව හේතුවක් තියෙනවා. හේතුව කියන්නේ ලෝකේ අවුරුත්තු වල අරදන් කියන කතාවනේ. අර යාගේ දුර්වල ශරීරයට අර හොඳ කිත් අවුරුත්තු දෙන්න නැතුව වගේ මේ ලෝකයේ තියෙන සත්‍යද මේ ලෝකෙට දෙන සත්‍ය අවුරුත්තු දෙන්නේ. ඒක නිසා ලෝකේ කැඩීගෙන කැඩීගෙන යනවා. අන්නේ සමය වෙනකොට තමයි ලෝක විනාශ ඒතකොට ඒ වෙන්නේ එක සත්‍ය කරපුරකට කාල සීමාව නම් කියන්න බෑ. අර සමහරවල් බුද්ධවන්තයෙක් කෙනෙක් නම් දෙන්න අන්තිම ගාන කියලා තියෙන පායි. මම දන්නේ මේ වශයෙන් තමයි කියන්නේ ගුරු දේශනා කරන එක. ඒකයි අද අපි මේක මේ ආකාරයෙන් අත්දැකීම් දෙන්න කියලා ඒ දේශනාවෙන් දෙන්නේ අපේ ජීවිතයේ පිටවෙනවා යටපත් කළා කියන හැලිස්සු විස්ත යාදින්ස්ත කරන්න දෙනවා අපි මේ දැන් ඉන්නේ වෙයිද කියන එක වෙනවා ඒකේ ඒ ආපස්සට කියන්නේ මේ ජීවිත යාත්‍රාව කරගන්න උත්සාහ කරගන්න ඕනේ අර සතර කිසිම නිදීමේ කියන මේ කාර්ය විශේෂයෙන්ම අපි බහර ගන්න ඕනේ ඉක්මනින් පුළුවන් තරම් ඒකට උදව් වෙන වැඩ කරගන්න ඕනේ කියන්නේ ඒ ඒ සාමතාවුලිය ක්‍රියා කරනවා මේ පිටත් ඉතිරේක අභිවිද්‍ය සලකා සත්‍යන ලෝකපාලක සාසනපාලන මේ ස්ථානයේ කරන්නේ. සාවකත් අප වැටි කරන ස්ථානක අභිවිද්‍ය කියන විවරණ සම්මියාවේ තියෙන මොකදවි මේ සෑම දෙනාට සම්බන්ධී කීම් ඒ නිස්මත් ගමනකදී මේ ලැබී හැකි ආභාග්‍ය ලබා ගැනීමලාදී සහාය කරන කාර්යයක් කරත්තා ඒ විවරණ සම්මියාවට තම තමන් කමින් දෙකී මේ පාඩුවේ මේ ආදී ආචාර්යයාටත් මුතු පින්නකුන්වත් නෝසතුන්වත් සමගමන්වත් මේ කච්චේ ආම්බෙන් කියපු දිවාලන්නා